වෙන ක්‍රමයේ ටිකක් ඉගෙන ගන්න. දැන් ජීවමාන කාලයේදී නම් දැන් අපි ඉස්සරලා කුණුරුවන් සරණ යවනවා. බලන්න ඒ අනු කාලේන විදිමත් පුහුණුවක පාරමිතා නැමැති බුදුරජාණන් පහළ වෙනවා කියලා කියන්නේ ආභසුදු වීමක් නෙමෙයි. නිකන් ගහෙන් ගෙනියනවා එහෙම නෙමෙයි. බුදුරජාණන් පහළ වීම පිළිබඳව කාලය දෙස මහබෝසතාණන් වහන්සේ බලනකොට සලකන දෙයක් තමයි මේ මඟ පෙන්වීම වලට කන් යොමන අවධානය යොමු කරන පිරිසක් ඉන්නවද කියන එක. ඒ භූමිකාව සකස් වෙන්නේ පින්වතුනි මේ එක පැත්තකින් මිනිස්සු ඒ කාලේ වෙනකොට සිටීම තුළින් සෑහෙන ඉදිරියකට ආපු තත්ත්වයක් පවතිනවා. කාලාන්තරයක් දෙයියෝ තමයි මෙව්වේ වහින කොට දෙයියෝ පායන කොට දෙයියෝ ලැබෙන්නට දෙයියෝ මරන්නේ දෙයියෝ උපදවන්නේ දෙයියෝ ඕන කියලා ආපු ජන සමාජය තුලින් මිනිස්සයෝ ඒව නිරර්ථක වාද ව්‍යාජ බව සාවාද්‍ය බව තේරුම් අරගෙන භෞතික වාදයෙන් නියති වාදයෙන් විඥාන වාදයෙන් ආදි වශයෙන් පරම්පරා ගණනාවක් කවුරු දාස් ගණනක් සමහරවල්ට ගෙවාගෙන ඇවිල්ලා ප්‍රශ්න ගොඩක් සහිතව හිටියා ප්‍රශ්න වලට උත්තර දෙන්න ඇත්තෝ මේ සත්‍ය කොහෙන්ද ආවේ මරණට පස්සේ කොහටද යන්නේ යන්නේ නැද්ද ඇයි මේ සත්‍යයන්ගේ විවිධකම් සිතුම් පැතුම් ආකල්ප සංකල්ප අතින් මොනක් බාහිර පෙනුමෙන් මොනක් ඇයි කියලා මනුෂ්‍යයන් අතර විශාල ප්‍රශ්න තිබුණා මතභේදයට ලක් වෙච්ච බොහොම ක්‍රියාකාරී වෙච්ච ප්‍රශ්න. ඒ රකඩාන වලකට මනුෂ්‍යයන්ගේ ප්‍රශ්න තියෙන නිසා උත්තරේ තමයි අවශ්‍ය කරන්නේ. උත්තර දෙන්න බොහෝ දෙනෙක් පෙළඹෙනවා. හැබැයි ඒ උත්තර ඒ බුද්ධිමන්ත පරිසත හිතලා බලනකොට පරස්පර විරෝධී නිසා මිනිස්සෝ දැන් අපි බුදුන් අපිරහත් කියලා අර බුදුරේ පහළ වෙනවා කියලා කියලාට පස්සේ ගෞරවය ලබන්න, ලාභය ලබන්න සාම පිරිසක් ව්‍යාජෝකේ විලා හිටියා. එයි මේ දෙවියන්ගෙන් පවා මේ සංනිවේදනයක් යනවානේ බුද්ධ කෝලාහල කියන්නේ ඒකනේ මිනිස්සු ඉන්න තැනට ඇවිල්ලා මිනිස්සු පතෙහි ඇවිදින්න මෙච්චර කාලයකින් බුදුරේ පහළ වෙනවා එතුමාගේ දේශනා මේ විදියයි එතුමාගේ මඟ පෙන්වීම මෙහෙමයි පැවතුම් මෙහෙමයි යනාදී වශයෙන් මොකද දෙව්ලෝ බඹලෝ ඉන්න අය සමහරලාවට තව බුදුරේ පහළ වෙන කලින් ඉඳලා පුළුවන්. පරම්පරාවෙන් නිවැරදිව දේශන නිවේදනය යනවා. අපේ යනවා වගේ නෙවෙයි. නිසා එහෙම සංනිවේදනයක් කරන නිසා බුදුරෙකු පිළිබඳව මිනිස්සෙගේ කුතුහලයක් තියෙනවා අපේක්ෂාවක් තියෙනවා. එමෙන්න පරම්පරාවෙන් මොනවත් ඇවිල්ලා තියෙනවා බුද්ධ ශාසනය නැති වුණාට ස්වාමීන් වහන්සේලාද නැති වුණාට පරම්පරාවෙන් පරම්පරාවට එන අතීතයේ ඉඳලා බුදුවරු කියලා කියන්නේ ධාතුන් වහන්සේලා කියන්නේ මෙන්න මෙහෙම කට්ටිය කියලා. ඒ කට කතාව ජනප්‍රවාදෙත් තියෙනවා. දැන් අපි නිදසුනක් විදිහට ගත්තොත් එහෙම දැන් ආමායනේ තියෙනවා. ඒ කතා ප්‍රවෘත්ති ජනප්‍රවාදයෙන් ඒ අතරත ජාතක පොතේ තියෙනවා දසරත ජාතකයේ වශයෙන්. ඔයාගේ කර්ම නිසා මේ බුදුරේ පහළ වෙනවා කියන එක මිනිස්සෙයින්ට අර විදිය අහම් සිදුවීමක් වෙන්නේ නැහැ. බලාපොරොත්තු සහිත සමාජයකට ඒ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වීමට පහළ වෙන තත්වයක්. එතකොට එහෙම නිසා දැන් මේ මිනිස්සු අහලා තියෙන දොරටුත් එක්ක බුදුපස්සේ බුදුමහරහතන් වහන්සේලාගේ දේශනාවල ස්වභාවය ආදී අර ව්‍යාජක රූප විසින් අභිබුදුන් අපිරාත් කියලා කරන ප්‍රකාශන වලට මිනිස්සයන්ගේ බුද්ධිමය තත්ත්වයට එක ගැළපීමක් නැති නිසා මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා. හැබැයි බුද්ධිමන්තම කියලා බුද්ධිමන්තකම කියන්නේ ඒ අයත් එක ගැටෙන්නේ නැහැ. මේ කියන අයට එහෙම තත්ත්වයක් නැහැ කියලා තමයි පාඩම වෙනසේ බලාපොරොත්තු අලුත් කරන ඉස්සරහට තියා ගන්නවා. එහෙම නිසා දැන් බුදුරේ පහළ වුණාට සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ මිනිස්සු අය අර ක්‍රමයෙන්ම යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට සවන් දෙනවා සාමාන්‍ය බුදුරජාණන් වහන්සේ ඒ පිරිස දිහා බලන්නේ අපි බලන විදිහට නෙමෙයි. බුදුරජාණන් වහන්සේ බලන්නේ ජීවිතවල පරණ කොහොමද ආන්නේ? වර්තමාන පැවතුම් කොහොමද? ඒ දෙකේම ස්වභාවය බලලා තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ විවිධ ක්‍රම විදිහට එකම ඉලක්කයට නම දේශනා කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය මිශ්‍රක පිරිසක් ඉන්නවා නම් ඒ අයට අර දානකතං සීලකතං සංඝකතං කාමානං ආදීනවං ඕකාරං සංකිලේසං නික්ඛම්මේ ආනිසංස ඒ ක්‍රමයට තමයි මුතුනි පටන් ගන්නෙ. ඒ කියන්නේ දාන පින්කම් ගැන කියනවා. මොකද ඒ කාලේ දාන පින්කම් තිබුණා. දානම් වික්‍රේ පඬිත පඤ්ඤත්තං සප්පුරුෂ පඤ්ඤත්තං කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ නිසා මේ දාන පින්කම් මිනිසුන්ට නුහුරු දෙයක් නෙවෙයි. හැබැයි බුදුරජාණන් වහන්සේ දාන පින්කම අනුමත කළේ එවකට ලෝකයේ තිබුණු ලෞකික සැප සඳහා නෙමෙයි. එවකට සාමාන්‍ය ලෝකයේ තිබුණේ මේ ගෞරවය, කීර්තිය, ප්‍රශංසාව ආපහු යමක් ලබා ගන්න උපරිමයෙන් තිබුණේ දෙව්ලෝ මනෝ සැප. ඒ ඕක මිනිස්සුන්ට කඩපාඩම් වෙච්ච දෙයක්. මිනිස්සු බුදුරජාණන්ගෙන් බලාපොරොත්තු වෙන බුද්ධිමන්ත අය ඊට එහා ගිය දෙයක්. ඒකට බුදුරජාණන් වහන්සේ තෘෂ්ණාව ක්ෂය කිරීම නැමැති සපතක් තියෙනවා. ඒ සඳහා දාන දෙනකොට මනස පාවිච්චි කරන්න සුදුසු විදිහට කියනකොට මිනිස්සුන්ට නිවන් අතගෑවිලා නැහැ ස්පර්ශ වෙලා නැහැ හැබැයි මිනිස්සු අලුත් දෙයක් එකතු කරාට පස්සේ මධ්‍යස්ථයි අහුවෙන්නේ නැහැ අහුවෙන්න ප්‍රතිපත්තියක් නැහැ ඒ නිසා ප්‍රතිපත්තිය නැති කෙනෙකුට මේක අහුවෙන්න විදියක් නැහැ අපි ඉදිරියට බලාපොරොත්තුවක් තියාගමු කියන සාවධානයි සීලය ගැන කියනවා සීලේ කාලෙත් තිබුණා සමාජ නීතියට බයෙන් හරි රැක්කා පෞලි ගෞරවයට බයෙන් පරම්පරා ගුණයට කැලලක් වෙයි කියලා හරි දැක්කා. නැත්නම් ස්වයං ශික්ෂණය තුලින් මේක හොඳ නැහැ කියන මට්ටමින් දැක්කා. උපරිම දේවලෝ බඹලෝ සත්වරට සීලේ හේතු වෙනවා කියලා කාණඝාතාදී වැරදි වලින් වැළකුණා. බුදුරජාණන් වහන්සේ ටික ප්‍රතික්ෂේප කළේ නැහැ. ඒක හොඳයි. හැබැයි මේ සීලෙන් ඊටත් වඩා උසස් ඉලක්කයකට යන්න පුළුවන් කියලා වෙනස් නොවන සපතකුත් තියෙනවා කියලා නිවන ගැන කියනවා සීලයට උපකාර වන සීය නිවන තෘෂ්ණාව ක්ෂය කිරීම නිසා ලෝභ දෝෂ මොක්ෂය කිරීම නිසා ඒ ශික්ෂාපද සමාදන් වෙනකොට ඒක කඩන්න අවස්ථාවක් ආවොත් ඒ වෙලාවට මම ලෝභ දෝෂ මොක්ෂය කිරීමට බලාපොරොත්තු වෙන කෙනෙක් කියලා ඒ ශික්ෂාපදයේ දේශ එසේ මනස පාවිච්චි කරන්න කියන අවසර ලැබෙනවා. මනස සාවධානයි. ඊළඟට සාගකතං ඒ කියන්නේ ඒ දාන පින්කම් වලින් මේ බලාපොරොත්තු වෙන ඔයගොල්ලෝ කියන විදිහටම සීල පින්කම් වලින් මනුලෝ දෙව්ලෝ සැකල වෙන අන්න කම්පල ධර්මානුවර ටික ටික පහල කරනවා. කම්පල ධර්මානුවර බුදුරජාණන් වහන්සේ උපරිමයෙන් දන්නවා හැබැයි අවිඥාලාභීනොත් දාන සීලාදී පින්කම් තුළින් දෙව්ලෝ මනුලෝ යන තත්ත්වයේ මනුස්සයන්ට පෙන්වලා දීලා තිබුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට ඒහා අදාළව වඩින්න උනේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේත් ඒක අනුමත කරනකොට ඇත්තනම් කවුරු කිව්වත් ඒක බුද්ධ මතයත් එහෙමමනේ එම කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඔච්චර දුර ඇවිල්ලා එකක් හරවනවා. ඒ මනුලෝව, දෙව්ලෝව, ලැබෙන සැප කාමානං ආදීනව ඕකාරං සංකලේසං ඒවා දුක සමග මිශ්‍රයි මන් ලෝමනක් බලන්නකො මේ ලැබෙනකොට හොඳයි නොලැබෙනකොට දුකයි යසස හොඳයි නැති වෙනකොට දුකයි කීර්තිය හොඳයි නැති වෙනකොට දුකයි සැප හොඳයි දුක වෙනකොට හොඳ නැහැ දැන් බුදුරජාණන් වහන්සේ මේක කියනකොට මිනිස්සු බලන්නේ ඕනෑම තමයි නෑ එහෙම නෙවෙයි බලන්නේ දැන් අදරම්ම පාරමිතකමට එහෙම ඕවා ඉතින් අපි දන්නවා ඕ දන්නවා දන්නවා නේද ඒතකොට ඒ මිනිස්සු එතකොට සාවධාන වෙනවා ඉදිරියට තව ඒකට අනුබද්ධ කරලා යමක් බලාපොරොත්තු වෙනවා එතකොට ඒ කාමයන්ගේ මනෝලව හරි දෙව්ලෝ දැන් දෙව්ලෝ ඒ අහන මිනිස්සු කොට මත ගෑවිලා නැහැ දැන් අපි නම් බලන්නේ කෝ අත ගෑවෙන්නේ කියවෙනකොටම නෑ එහෙම නෑ ඒ මිනිස්සු මධ්‍යස්ථයි අභිඥාලාභී නොවන අය නම් දැන් මෙයා කියනවා දෙව්ලෝ මඹලෝ ලැබෙන සැප ගැන දැන් අපට අත ගෑවිලා නැහැ හේතුව මෙයා කියන ප්‍රතිපත්තියෙන් අපි මේ මට්ටමට ඇවිල්ලා නැහැ ඒකයි අත නොගෑවෙන්නේ කියලා මනුස්ස මධ්‍යස්ථයි ඒ නිසා යමක් කියලා දෙන්න පුළුවන් පඬිත ගන්නෑ ඈ පඬිත මානෙ නෑ ඉතින් බුදුරජාණන් වහන්සේ ඊළඟට මේ ඒ කෙලෙසෙන ස්වභාවයෙන් යුක්ත දුක සමග මිශ්‍ර වෙච්ච සැපතට එහා ගිය නිකම්යානිසංසං වෙනස් නොවන සැපතකුත් තියෙනවා කියලා විග්‍රහ කරනවා. අන්න මිනිස්සුන්ට එතකොට දැන් සාමාන්‍ය දෙව්ලෝ මන්ලෝ ලැබෙන සැප වෙනස් වුණත් එහි එහාගේ විකල්පයක් නැත්නම් මේක කරන්න බෑ මොකක්ද? වහම තමයි කියලා වැඩගෙන යන එකයි තියෙන්නේ. නෑ වැඩ කෙනෙකුත් තියෙනවා. වෙනස් තෝරසකටකුත් තියෙනවා. දැන් මිනිස්සුන්ගේ අවධානයක් ඒ කාලේ ඉඳලා ඒකට තිබුණා. නමුත් හොයාගත්තු කෙනෙක් නැහැ. හොයාගැනීමට මඟ දෙන්නේ මිනිස්සේ දෙන්නේ සුදුසෙක් හිටියේ නෑ. නිසා මේ අනුශාසනාව තුළින් මිනිස්සු අලුත් බලාපොරොත්තුවකට සිත් සතන් සංස්කරණය කරගන්නවා. එහෙම කරගෙන දැන් ඒ දේශනාව අවසන් වෙනකොට සමහරවල් බුදුරජාණන් වහන්සේ තෙන්දාර බුදුරොන්ටම ආවේනික දුක්ඛං දුක්ඛ සමුදය ආදි වශයෙන් අර සාමුකාංශික නැමැති බුදුරොන්ගේ දේශනාවේ වැදගත්ම කොටස දානබද කරනවා. ඒත් ඒක සමහර මිනිස්සු මාර්ගඵල ලබනවා. සමහර කෙනෙක් ඊට මෙහා පැත්තේ යන්න තියෙන ඒ ධර්මඥානයෙන් සුතමේ චින්තාමේ දෙකින් හෙළට යනවා. මිනිස්සුන්ට අපට වාගේ දැන් අපට තියෙන ඉරහඩට ගන්න යන්න ගොඩනේ පෙරුවට පස්සේ දන්නේ නැ ජීවත් වෙනවද කියලා. ඈ එහෙම නෑ. මිනිස්සු උඩින් ඉන්නවා ඒක මැදිස්තයි. ශික්ෂණයක් කියන ඇතුළතින්. දැන් ඔය දේශනාව අවසන් වෙනකොට දැන් මිනිස්සුන්ගේ අර සිතුම් පැතුම් ආකල්ප සංකල්පවල විශාල පරිවර්තනයක් වෙලා ඒක ආර්ය එහෙම නැත්නම් තමාගේ ඉෂ්ටම කරන ආකාර සංකල්ප වල පරිවර්තනයක් කරගන්න ඕනේ කියලා මේ දේශනට අනුකූලව මිනිස්සු එතෙන් දැවෙන අදිෂ්ඨානශීලීව දැන් ඒ මිනිස්සු තමයි අර විදිහට ඒ දේශනාව අවසානයේ අපි කිව්ව මාර්ගඵල ලාභින් නම් කිසි ප්‍රශ්නයක් නැහැ මාර්ගඵල නොවත්තරා පරවතර සාවධාන වෙච්ච අය අජ්ජේමයන් බුද්ධ සරණං ගච්ඡාම ධම්මං ච දුක්ඛ සංඝං ච ඔන්න බුදුන් සරණ යන වෙලාව. දැන් අර දේශනාව ඇසුරින් බුදු කියන වචනේ තේරුම මිනිස්සු අහලා තිබුණාද කවුරුද බුදු කෙනෙකු? දැන් මේ දේශනාව අනුසාරයෙන් මිනිස්සුන්ට අහලා තිබුණු විස්තරේ මේ අහගෙන දේශනාවයි වෙනස් නැහැ. එතකොට මිනිස්සු බුදුනාට තේරුම් ගන්නවා මෙයා අපි බලාපොරොත්තු වෙන්න හිටපු කෙනා මෙයා ව්‍යාජ කෙනා නෙමෙයි කියලා. ව්‍යාජ ප්‍රතිරූප නෙමෙයි කියලා මිනිස්සු තේරුම් අරගෙන අන්න බුදුන් කියන වචනේ තේරුම අරගෙනම හරියටම අර බුදුරජාණන්ගේ දේශනාවල ස්වභාවය අනුව අදම බුදුන් සරණනවා කියලා කියනවා. බුද්ධ කියන වචනේ තේරුම් පින්වතුනි ඉතාම කෙටියෙන් ගත්තොත් ලෝභ දේශ මොක්ෂය කොට ලෝභ දේශ මොක්ෂය කිරීමේ මඟ කියවුතුම කියන එකයි. මොකද ඒකට කියනකොට ප්‍රාණඝාතාදී දස කුසලයක් ඒ මට්ටමේ කෙනෙකුගෙන් සිද්ධ නොවීම සාසිද්ධයි. හිතලා නොකරන ඕනේ නැහැ. මේක වරදක් කියලා හිතලා වැළපෙන්න ඕනේ නැහැ. ලෝභ දේශ මොක්ෂය වුණා කියලා කියන්නේ ඒක සිද්ධ නොවීම සාසිද්ධයි. යටත් කෙලෙසේ මාන්න ආදී දුර්වලතාවක්වත් මනසට එන්නේ නැහැ. ඒකට මිනිස්සු මේ තේරුම ගන්න නිසා ඒ උත්තර ජීවිතයට ඒ උත්තර ජීවිතේ මතක පිහිට කර ගැනීමට ඔය කිව් සැප සඳහා කියන අනුබුද්ධ සරණ ගච්ඡාම ධම්මංච දුක්ඛ සංග්‍රංච ඒක මතකෙ නිව දන්නවා පොත බුදුරජාණන් දේශනා මෙසේ විය යුතුයි කියලා කල්ලාට උපකල්පනයක් තිබුණා ඒක දේශනාවක් කියන විදිය කියනවා එහෙනම් ඒද පිළිම කරගන්නට ඕනේ කියලා ඒ මඟ යන්න ඒක ප්‍රත්‍යක්ෂ කරලා දෙනවා මේක වඳ නෑ මේක ඇතුලේ ඉන්න ප්‍රතිකාර ලැබු පිරිසක් ලබන උත්සාහවත් වෙන පිරිසක් සංඝ දැන් මේ ටික තමයි හිතලා ඒ මිනිස්සු තිසරණ තිසරණ සමාදම් වෙන තුරුම සරණ යන්නේ දැන් නිකන් හිතලා බලන්න දැන් ඕගොල්ලන්ට දැන් ඔහොම සරණ යන කෙනෙකුට ආය පංශි දෙන්න ඕනේ නැහැ පංචිල් රකින්න කියලා කියන්න ඕනේ. මොකද ඒ දේශනාව අනුසාරයෙන් දන්නවා මේ සැපත ලෝභ දේශ මොක්ෂය කිරීමේ සැපතයි ඒ අවදීමත් එක්ක ඒගොල්ලෝ සැබෑමසම කල්පවත් දැනගෙන හිටියා. දැන් දැනගැනීම තුලින් එහි ප්‍රතිඵලය දාන නිසා මානසික කාණඝාතයෙන් හොරකමින් ආදීන් වැළකෙන්න කියන එක තල්ලු කර කර බලෙන් කියන්න ඕනේ නැහැ මිනිස්සු දන්නවා මේ සතර රෝග දේශ මොක්ෂය කිරීම නම් මේක ලෝභ දේශම වඩලා බෑ අඩු කරන්නට ඕනේ. අඩු කිරීමේ ප්‍රාණඝාත ආදී වැළකීම ඉන්ද්‍රාණ බලපානවා කියලා මිනිස්සුන්ගෙන් බලනවා. ඉතින් දැනගන්නනේ දැන් මේ දේශනා ඇතම් කෙනෙකුට තේරෙන්නේ නැත්නම් ඉතින් මත කරන්න දෙයක් නැහැ. ධර්මය හොරතල කරන්න බෑ. මේ හිනාස්සවල පොඩ්ඩක් මේගොල්ලන්ගේ ඒකාකාරී භාවයන් දෙන්න ඉතින් වෙන කොටකට යන්න. හිනාවේ බණ ඇසීමක් හිනාවේ බණ දෙසීමක් බුදුරජාණන් වහන්සේ විසින් අනුමත නැහැ. හිනාවෙන්න දේවල් වෙන જાති තියෙනවනේ. එතකොට දැන් අර බලන්න ඒ විදිහට බලන්න මේ ශික්ෂණය ගන්න. මිනිස්සු ඒ ශික්ෂණේ ඉන්නවා. එතකොට ඒ ආකාරයෙන් බලන ඊළඟට දැන් එහෙම හිතලා බුද්ධං සරණං ගච්ඡාම ධම්මං ච බික්ඛු සංඝාන්තේ කියලා අර උපමාරා රාශියකින් මේ ධර්මයේ පිළිබඳව එකලට තිබුණු උපමාරෝපක රාශියකින් වර්ණනාවකුත් කරන නිර්වාජීව දැන් අදනම් එහෙම නෙවෙයි බණ කියලා කියන්නේ හරි ෂෝක් බණ ටික ආමුදුරන ඉච්චරයි මුණට ගොඩක් වෙලාවට කලාතුරෙන් කියලා හොඳ කට්ටිය ඉන්නවා ඇත්තෙන් සැදෙන්න දැකලා ඉතින් ඒ නිසාම බලන්න දැන් එතකොට මේ මිනිස්සු දසාකුසලේ වැලකීම නීති දාලා නෙමෙයි ඇතුළතින් මාත් වැටීමත් එක්කලා ඒ ශික්ෂණය ඒක තමයි රොතු දෙන්නේ. ඈ මේ කවක් බල කරලා තල තල කරන්න බෑ. මගතෙන්නේ නම් අක්කාකාරෝ තපාගත තුන්නේ කිච්චන් ආතප්පා. දන්නවනේ තේරුම. එතකොට දැන් බලන්න ඒ විදිහට ඒකට තොරණ අවසාරණ යන අර අදිෂ්ඨානය එක්කල ධර්මය අනුගමනය කරන්න ඕනේ කියලා ඉලක්කයක් එක්ක ඇති වෙච්ච විනිවිදතාවක් එක්ක. දැන් එතකොට මේ දැන් මම ප්‍රශ්නය ඕගොල්ලන් අහන්නම් දැන් ඔතනදී දැන් එහෙම අහන්න දැන් ඒ මිනිස්සයෝ ඔය බණ අහලා ගිහිලා මිනිසුන් අතරේ ප්‍රචාරය කරනවා මෙන්න මෙහෙමයි දේශනා අපි ඉස්සරලා ගිය ව්‍යාජයනේ අවුන්නේ නැහැ බොරුවනේ ගියේ අද ඉතිරිලාගේ දේශනාවන් අපි අහලා තිබුණු ආකාරයට සමානයි ඒ දේශනාවල බුදුරජාණන්ගේ දේශනාව ලක්ෂණ වලින් යුක්තයි කියලා මිනිස්සු ගිහිල්ලා සමහර මාර්ගඵලලාභී ඒකොල්ලාභී ගිහිල්ලා කියනකොට ඒ මිනිස්සු එහෙන්දර ධම්මදස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නගලා අරහන් සම්මා සම්බුද්ධ කියලා කියන්නේ පින්වත්නි බුදුවරයෙකු පිළිබඳව පරිපූර්ණ සාරගර්භ සංක්ෂිප්තම නිර්වචනය. ඒ ගුණ තුනෙන් කියවෙන්නේ භගවා කියන්නේ භගරාගෝ භගදෝෂෝ භගමෝහ අනාසෝ ලෝභ දේශ මොක්ෂය කියලා. අරහං කියලා කියන්නේ ලෝභ දේශ මොහ මාන දිට්ඨි තියෙන මිත්‍ත විතිකිච්ඡා අහිරිකානුත්ප්ප ආදී සියලු කෙලෙස් නැති කරා කියන එක භගවා කියන එක පිළිබඳව දීර්ඝ විස්තර කතනය බුදුරජාණන් වහන්සේ හඳුන්වා දීමට සම්මා සම්බුද්ධ කියලා කියන්නේ වෙන කෙනෙකුගේ උදව්වකින් තොරව ඒ පැත්තට ආවා කියන එකයි. දැන් ලෝභ ද්වේෂ මොක්ෂය කළා කියන්නේ සම්මදේ සත්‍ය ප්‍රහාණය කළා. ඒතර මේ හැම ගුණයකම තියෙනවා සමානත්වය. ප්‍රඥාවේ විවිධතාව නිසා නවයක් කියවට ඔය නවයේ අන්තර්ගතය ඒකශේෂ කළොත් ලෝභ ද්වේෂ මොක්ෂය කොට ක්ෂය කිරීම මඟ කියු උතුමා කියන එකයි විග්‍රහය. එතකොට දැන් අපි මෙහෙම කියමු. ද ඕගොල්ලන්ට නමස් නමෝ තස්ස භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්ස කියනකොට ඔය භගවා අරහං සම්මා සම්බුත් ඔය වචනේ කාර්යයේ යන්තම කොටිට කරවද? ආවෙ නැත්තම් අනේතිව කීවත් එකයි නැතත් එකයි. නමෝ තස්ස භගවතු ආරහතෝ සම්මා සම් කීවත් එකයි නැතත් එකයි අර්ථය ආවෙ නැත්තම් යන්තමට ඕ කුමතාවන්නේ 300 වතාවක් කියවත් ඇති වැඩක් නැහැ. ඊළඟට මොකද දැන් කියනවා බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට අර ධර්මඥානයේ මානසික ක්‍රියාකාරී නැතුව නිකන් මුදලාගෙන කට්ටක් කාලෙන් අද්දක තියාගෙන බුද්ධං සරණං ගච්ඡාමි කියවට ඕකෙන් ඇති වැඩක් නැහැ. ඕකෙන් ඇති වැඩක් නැහැ. ඕක හරි ප්‍රශ්නයක්. ඒකවත් මම මොකක් කියනවා ධර්මයේ ටිකක් දන්න ස්වාමීන් වහන්සේ නමක් කිව්වා. එහෙම කියන්න එපා. ඉන්නේ මේ එහෙම ඉතින් කියන එක මේ හොඳයිනේ. ඔව් මම කිය හොඳයි ඉතින් කියලා. ඉතින් හොඳයි හොඳයිද? අන්තිම පාඩේ ඉස්කෝලේ වල කොණ්ඩ උදේට ශේ සමාදන් වෙනකොටත් ඔය තරම් පුපුර පුපුර කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා එතකොට ඒ හොඳයිද? ඔව් ඔව් ඒක නම් එහෙම තමයි. හ්ම් ඒ නිසා පාඩේ කවුරුණත් එහෙමනම් කියන්නේ වෙන මොනවත් නම් හිතවල වැඩ කරන්නේ එනම් ඔය වචන කියවට ඇති වැඩක් නැහැ. අර්ථයත් එක්කලා දැන් අර සරණ ගිය කට්ටිය සරණ ගිය ආකාරය දැක්කනේ ඒක වෙන ධම්මසාරණං ගච්ඡන සංඝස් ඕකවත් හොම තමයි. පාණිපතාකරමන සික්කාවල සමාදේ. ඒකක් කියනවා. හැබැයි කියනකොට ප්‍රාණඝාතයෙන් වැළකෙන්න තම අදිස්ථාන කරන්නේ ප්‍රාණඝාතය කරනකොට ලෝභ ප්‍රාණඝාත ආදී අකුසල් කරනකොට ලෝභ ද්වේෂ මොහ වැඩෙනවා මගේ බලාපොරොත්තු ලෝභ ද්වේෂ මොක්ෂේ කිරීම නම් නිවන් සුවබෝධ කරගන්න එමෙන්න ලෞකික සපක් ලැබෙන ලෝභ දෝෂ මා ගුරුවර වෙන විදිහට අකින සීලෙන් කියලා අදිස්ථානෙන් කරලා කියේ. ඒ නිර්මාණ ඕය පානාද කරකවක කියලා කියලාන්නේ. හ්ම්. ඉතින් ඒ නිසා මේවා කියනකොට කවදාවත් හිතන ආමුදුරුවන් කරන අපෙන් කම් පරිණාමය ගැන කතා කරන පරිණාමය මෙන්න පරිණාමය තමයි ඉඳරෙදී ඉන්නේ. හ්ම්. ඉතින් ඒ නිසා ඒක හොඳට තේරුම් අරගෙන වැඩ කරන්නට ඕනේ. ලෙඩම කළා කියලා අනේ ඉතින් අපට තේරුමක් තේරුම ඇතුව කරන කෙනා ලැබෙන ප්‍රතිඵල තේරුම නැතුව කරොත් තේරුම් කුමක් වුණත් ලැබෙන්නේ නෑ තමයි. එතකොට ආන් ඒ විදිහට තමයි එන්නේ. ඒක තමයි කියන්නේ යේචබ්බතේතා සම්බුද්ධා යේච බුද්ධානාගතා එකී අර්ථයෙන් හැදී බුදුවරු අතීතේ පහළ වුණාද අනාගතේ මත පහළ වෙනවද වර්තමානයේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සබ්බේ සද්ධම්ම ගෞරවය ඒ සියලු දෙනාම ධර්ම ගෞරව වෙන මොකක්වත් නෙවෙයි ධර්ම කියලා කියන්නේ මේ අවබෝධ කරගත් ධර්මනේ ඒ බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රෝ වශයෙන් යාගත අවබෝධ කරගත් ධර්මය සීල සමාධි ප්‍රඥා ධර්මය චතුරාර්ය සත්‍ය නැමැති ධර්මය එහෙම කාන්තේ වෘත්තේ තියාගත්තී ආචාර්යත්වයට ගත්තී එනිසා සද්ධර්ම ගනු සද්ධර්මයට ගරු වෙනවා කියලා කියන්නේ වැළඳින්නේ එක නෙමෙයි තමා පංචශීල වල ඉඳලා ලෝභ දේශන අඩුවනසේ දාන සීල සමතේ පස්සනා භාවනා කරනවා නම් යම් තරමකට ඉහළට එනවා නම් ටික ටික ඒ තරමට තමා සද්ධර්ම ගරු විහාසු විහරන්තිච අතීත බුදුනුත් එහෙමම තමයි වාසය කළේ වර්තමාන බුදුරජාණන් වහන්සේත් එහෙමයි අනාගත බුදුනුත් එහෙමයි එනිසා තස්මාහි අර්ථකාමේන මහත්ම විකාංකතා දැන් තමනුත් බලාපොරොත්තු වෙනවා නම් ඒ කියන උත්තමාර්ථයකට ඒමට සද්ධාන්නව කරපාතබ්බෝ සද්ධර්මයටම කරු කරන්න කියලා කියවා සරණ බුද්ධ ශාසනය මේ අනුශාසනාව සිහි කරන්න කිව්වා. ඒතර සාධාරණය පරයාප්ති ප්‍රතිපත්ති ප්‍රතිලේද. පරයාප්ති කියලා කියන්නේ මේ ධර්මයේ ඇසීමෙන් බාහිරකව පරිශීලනය කිරීමෙන් ධර්ම සාකච්ඡා කිරීමෙන් ඇති කරගන්න ධර්ම බහුශ්‍රතතාව ධර්මයේ පිළිබඳව දැන් ඒක ගොඩක් වෙලාවට නෑනේ තියෙනවා මෙහෙමයි මම කියන්නම් දැන් ප්‍රාණඝාතාදීන් වැළකෙන්න ඕනේ මේකයි කියන එක හරියට මෙනෙහි කරලා සතියෙන් අදිස්ථාන සීලීව ඒ වචනය ඒ වචන ටික කියෙන්න එතන සතිය නැහැ ඕනකමකුත් නැහැ හැබැයි මොනවද කියන දසකුසලී කියන මූල දෙන්නේ කියන පාරකට කරන අවශ්‍ය කරන අංග ටික පාණිය දෙනවා කියන පාණිය කියන පාණිය කියලා දැනගන්නට ඕනේ නොවල චේතනාව පහළ කරන උපක්‍රමයක් ගොඩනගන මරණයට. අංග ටික දානවා. ඒ කටපාඩම් ගන්නවා. දැන් අර ඔක්කොම ඔක තියෙනවනේ. දැන් ඔය ඉන්න ළමයි පැහැදිලිව තියෙන දෙයක් තමයි ඉඳලා කොස්සක් අපිට අරන් අතු ගන්නවත් බන්නේ. හැබැයි මොනවදෝ ටිකක් අර විදියට ඔළුවේ තියෙනවා කටපාඩම් කරගත්තු ඒකත් එක ලොකු ආඩම්බරයක් තියෙනවා. හිතා ගන්නවා අපි තරම් කවුද කියලා. ඈ අපි තරම් කවුද කියලා හිතා ගන්නවා. නමුත් එහෙම එකක් නෑ ඇතුළ සිස්. ඈ එතකොට ඒ නිසා මේ ධර්මයේ ඉගෙන ගන්න ඕනේ. ධර්මයේ ඉගෙන ගන්නේ විභාග පාස්වනේ කෙච්චර වැදගත් දෙයක් නෙවෙයි. පාන්නේ මේ හොඳයි දහම් පාසලේ. හැබැයි ඒක තුළ පුද්ගල ජීවිතයක ශික්ෂණය නැත්නම් අර සීලේන අනුපේතස්ස සුතේන ප්‍රමවිජ්ජතිගේ ඒ තුලින් අවශ්‍ය ක්‍රියාකාරීත්වය නැත්නම් ඒ උගත්කමින් ඇති වැඩක් නැහැ කියවා. නිසා ධර්මයෙන් පිළිබඳව සෘත්තාවක් අවශ්‍ය කරනවා මේ සිල් සමාදන් වෙන පින්වතුන් අපේ ගරුකටයුතු ස්වාමීන් වහන්සේලා සුරු නිසුරු කරමින් රේරුකාණ චන්දේමල ගරුණායක ස්වාමීන් වහන්සේගේ පොත් වාග් පොත් කීපයක් පරිශීලනය කරමින් ධර්මඥානතුන්ගේ අත්‍යවශ්‍යයි මොකද පැහැදිලිවම අපි දන්න දෙයක් තමයි අපි මධ්‍යවර්ග වෙනකොට දඟයි පෙරවරු 23කින් මහාන උනේ ඒ අපි දන්නවා එක එකල තිබුණු සිතුම් පෙරම ආකාරක සංකල්පාත්මී සාසනයට අලුත් තිබුණු ආකාරක සංකල්පාත්මී සාසනෙන් අවුරුද්දෙන් අවුරුද්දෙන් ටිකෙන් ටික ටික ටික කාරණ වෙලා යනකොට සිතුම් පැතුම් ආකාරක සංකල්පවල කොච්චර ක්‍රියාකාරකම් වල සංස්කරණයක් වුණාද කියන එක අපි දන්නවා අත්දැකීමෙන් අත්දැකීම් තුළින් ඒක අපි පැහැදිලිවම දන්නවා ඉතින් ඒ නිසායි ධර්මඥානය ඇති වෙනවා කියලා කියනකොට මේකේ ඒත් එක්කලා විශාල ශික්ෂණයක් එනවා. ශික්ෂණයක් වෙනවා මොකද මේකේ උගන්වන්නේ පුද්ගල ජීවිතයකට අවශ්‍ය කරන සාමය දෙන මාර්ගෝපදේශකත්වයක් නේ. ලෝකදේශම අඩු කරන මාර්ගෝපදේශකත්වයක් නැති කිරීමට එල්ල කරලා නිසා මේකේ තියෙනවා එනිසා ධර්මයේ පරයාති උගෙන ගැනීම විශාල පුද්ගල ජීවිත පරණ ස්වාමීන් වහන්සේලාගේ ජීවිතවල පිළිඳප නිකන් පිළිච්ච ජීවිත. විශාල කියන කතා කරක් ලොකු දෙයක් එනවා එළියට. එහෙම එකක් තියෙන නිසා උසස් ධර්මඥානයක් තියෙන එක පරයාති සද්ධර්මය සද්ධම් ධම්මං අනුසරං වික්ඛු සද්ධම්මාන පරිහායති ධර්මයේ සීකරණවන සසර බියදක්නා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන අය පිරෙන්නේ නැහැ කියවා. අර සාල්වියක දේවලටලාන ඒක නෙමෙයි මෙතන අදහස් කරන්නේ. ඒක දියුණු විදිහට සලකනවා නම් ඒක නෙමෙයි මෙතන අදහස් කරන්නේ. නිසා ඒ ධර්මඥානයක් ඇති කර ගැනීම පරයාප්ති සද්ධර්මයේ ධර්මයේ උගෙන කියා ගැනීම ඒ කුසලතාව නොපිරිහීමට හේතුයි පුද්ගල ජීවිතයක හාත්පස සමබර දියුණුවෙන් නොපිරිහීමට. ඊළඟට ප්‍රතිපද සද්ධර්මය. මේ ඉගෙනගත් ධර්මයට අනුකූලව ශික්ෂණයක් අවශ්‍ය කරනවා. ඒ ශික්ෂණය ඇති වෙනකොට ඒ තුලින් ඇතිවෙන මානසික සහනය මත ප්‍රතිපලයෙන් බව විතරකට ඇති වෙන ඒ ආධ්‍යාත්මික සුවය සාමාන්‍යයෙන් කෙනෙකුට නෙමෙයි දැන් මේක අත නොගාන කෙනෙකුට මේක අහුවෙන්නේ නැහැ. මේක වාදය. සරකම්, නරකම්, ජරකම්, හොරකම් හ්ම් ඔය වගේ කරන මිනිස්සුන්ට මේ ගැන බලන්න දෙකම හොඳයි. ඒගොල්ලන්ට ආරක්ෂණය හොඳයි. ඔක්කොම දැනෙන්න පාරම් මේ විදිහට බුදු සරණයි. නැත්නම් කොහාමාරි ගිහලා පන්සලකට හරි අරණ්‍යකට හරි අසකෝකට හරි ගිහලා කීයක් හරි බීලා නම් අහගන්නවා. දැන් අපේ සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවනේ ප්‍රභාකරන් බුදු වෙන ප්‍රභාකරන් නවනපදේල අපේ හරි දක්ෂයි මේ නම් දාන්න දැන් අරොන්දල කියන විහාරමා දේවි කියලා දැන් මුණහට කියන මුතුන් රජුරෝ කියලා හරි දක්ෂයි වකියන්න මේ දහ ජරාවල රටක් දයක් සමයක් වෙනසෝ වනසන මිනිස්සුන්ට හරි දක්ෂයි අර විදිහට කියන්නේ ඒ අර ප්‍රතිපත්තියක් තියෙනවා කියලා දැන දැන නැති එක අපෝරනවා ඒක තමයි අර ප්‍රතිපත්තියක් ධර්මඥානයක් ඇතුව ජීවිතේ විකාශ වුණාත් එහෙම තියෙනකොට එහෙම කියෙන්නේ නෑ මොකද තමාට ඒ ඇතවීමට වඩා මේක රොක්තියක් තියෙන මේ ශික්ෂණයත් එක්කලා වරද නිවරද කරලා ඇති දේ නැති කරලා නැති දේ ඇති කරලා කියන එක කරන්නේ නෑ. ජීකෙනෙක් කටින් ඉන්නත් පැවිදිකෙනෙක් කටින් ඉන්නත්. ඒ නිසා ඒක විශාල ඒවා පොඩි පිළිගන්නේ නෙවෙයි මහා පිළිගන්නේ. ඒ නිසා මේ අද කාලේ මේ දේශපාලකෝ විශේෂයෙන් සිංහල දේශපාලකෝ කියලා කියන්නේ එපා කරපු මිනිස්සුන්ට බාහිර කරනවා. ඒ මිනිස්සු එන්නම තුක්ක දෙකක් දීලා බෝධිසත්ව ගුණෙන් ඒක ආදී වශයෙන් නම් හරවන්න. අර හොරා වැඩ, මැර වැඩ, ජහ වැඩ වහවන්න. කොරණාතින් බදන්න එන්නේ. ආයේ නිසා මේ ඒකට වැටෙන්නේ නැහැ. ඒ කියන වර්ධිතත් එහි කියන්නේ යන්නේ නැහැ. මේ ධර්මයේ පෝෂණය වෙනකොට ඊට වඩා ඈතට පේනවා. ප්‍රතිහත් ප්‍රතිවේද. ඒ කියන්නේ සීල සමාධි ප්‍රඥා වශයෙන් විශේෂයෙන්ම සමත විපස්සනා භාවනා වශයෙන් පුද්ගල ජීවිතයේ දිනුවක් වෙනකොට සමත භාවනාවෙන් දිනුවක් ආවා කියලා කියන්නේ මෙලොව මානසික සැප. උසස් කප්පේටපත් උනොත් අපි ඊටානාගත බව දකින්න බව අහසින් යන්න බව අනුගේ දකින්න බව එයාට දැන් මේ සුගතියට යන්න පවා බ්‍රහ්ම ලෝකෙක උපදින්න පවා මඟපල නිවාසයට පවා පාදක වෙන්නේ අනිසමතනවනාව විපස්සනාව කියන්නේ මොන මාර්ගයේ ඔන්න ඔය විදිහට තියෙනුනේ මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ධර්ම කොටසෙන් නම් අතීත බුදුරෝ අවබෝධ කරන්නේ මෙයයි අනාගත බුදුරෝ පහළව අවබෝධ කරගන්න තියෙන්නේ මෙයයි වර්තමාන බුදුරෝ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ මේ ආයේ කුප්පාදුවා වික්‍රේ තථාගතානං අනුත්තාදුවා තථාගතානං පිටාවසා ධාතු ධම්මපිටත බුදුරු පහළ වුණා බුදුරු පහළ නොවුණා එනම් මේ ලෝක ස්වභාවය අවබෝධ කරලා පෙන්නලා දුන්නා අවබෝධ කරලා පෙන්නලා දෙන්න පහළ නොවුණා ලෝකේ කැමති කියන ස්වභාවයක් යනවා ඔය දැක්ම ඇති කරගන්න බුද්ධ ආගමේ සඳහන් වෙන අපාය සංකල්පය දෙව්ලොව සංකල්පය ඒ ඒවට හේතු වෙන තමාගේ ක්‍රියාකාරකම් මොනවාද සසර අනන්ත කාලයක් ඉපදෙමින් මරණයට පත් වෙමින් ආපු ගමනේ ඉවරයක් නැති ඒ ජීවිතවලදී මිද පුදු එළුවන් කුලම් බැටළුවන් ආදී සතුන් වෙනා බෙලි කැපුම් වාරව දිගැලුලේ අනන්තය කියපු පණ පිටින් අනන්ත ආහාර වෙච්ච වාර අනන්තය කියන එක ඊළඟට මේකෙන් මිදීමක් තියෙනවා දිරුකාලින පුහුණුවක් දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥා ලෝභ ද්වේෂ මොහ දුර්වල වෙන විදිහට මේ සෑම දෙයක් පිළිබඳවම අර බුදුවර හොයාගත්තා ඒ විදිහට දකින්න පුරුදු වෙන්න පිට විශාල ඉදිරියක් තියෙනවා පාඩු වෙන්නේ නැහැ පාඩු වෙන්නේ නැහැ යන්න එපා මේ පාරෙන් පිට මේ පාර සාන්තයි මේක නිරෝධ යන තරම් ප්‍රතිඵලයේ පේන ඕනවකත්වර මේක ගියායේ නුනවා මකුත් එහෙම අදත් එහෙම මෙලොවකත් එහෙම පරලොවකත් එහෙම ඇතුළටත් එහෙම පිටටත් එහෙම ලෞකිකත් වේලත් එහෙම වෙනස් නොවන සැපත ලෞතුරා සැනසීම දක්වා චතුරාර්ය සත්‍ය අවබෝධය දක්වා ඒ නිසා එහෙම යෑමට මේ වගේ මාර්ගෝපදේශ කප්පයක් අරගෙන මේ මාධ්‍ය ආයතන වලින් මේවා කියනකොට මේ විනාඩි 10න් 15න් ඔක්කොම කියන්න බෑ. දැන් ප්‍රවේශය ගන්න. මොකද අපට කියනවා සමහර අය තමා පිටාවින් දවසක කතා කරලා ඒවරින් වර කියනවා ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවට ප්‍රවේශය සකස් කරනකොට අපට ලොකු දෙයක් ලැබෙනවා. පොද බුද්ධිමතා කියන්නේ මා බෝධගා කියන්නේ දිත්තේ දිත්තමත් සුතේ සුතමත් කියනකොට මෙන්න බෝධ. ඈ ඒ මාර්ගඵල දක්වා නෙවෙන්න පුළුවන්. නමුත් ඒ ඇති වෙන හෝරුවාව මානසික ඇති වෙන බුද්ධි වේන තත්ත්වය පාරගන්න එපා, දියව කරගන්න එපා, කිලුට කරගන්න එපා, වැරද කරගන්න එපා. ඒක පිළිසින් දොරටුවක් කරගෙන තව එන්න. මේ සංකලන උදව් ගන්නද, බණ පොතකට බලන්න. මේක ඉබේ අහු වෙන්නේ නැහැ. හැබැයි අහුවෙන්න තේරෙච්ච ගමන් මෙහි ලබන සහනය අර පැත්තෙන් කොහොමත්ම නැහැ කියන එකත් තේරෙනවා. ඒ නිසා ඔන්න කාරණා සැලකිල්ලට අරගෙන මේ ධහමට අනුව යන්න මේක ඒකාන්ත සත්‍යයි මේ සුද්ධ බුද්ධ වචන ඒකාන්ත සත්‍යන්න ဒုတိ ය මාත්‍රි සත්‍ය දෙකක් නැහැ සත්‍ය එකයි මේක බහැරින් බැලුවත් එහෙමයි බහැරට අහුවෙන්නේ නැහැ මොකද නතේන ධම්මේන සමච්ච කිංචි මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිටින් ඇල්ලුවට අහුවෙන්නේ නැහැ හැබැයි පිටින් ආවම ඇත්ත පවා කියනවා මේක ඒකාන්ත සත්‍යයි ඒ භාග්‍ය කාලේ අවුරුදු ගානක් ලෝකෙම ඉන්න විද්වත්තු ආගම් 475ක් කරන් තියෙනවානේ මේ සමීක්ෂණයක් ලක් කරලා තියෙනවානේ විශ්ව කෝෂයේ සිද්ධිය තියෙන්නේ. ඉතින් ඒත් කිසිම ආගමකට ගැටියක් නෙමෙයි. එහෙම අරගෙන විවිධ ප්‍රතිකර වලින් හරවරව හරවරව පුද්ගල ජීවිතයට බුද්ධිමය වශයෙන් පාවිච්චි කරන්න පුළුවන් දහම්. බුද්ධ ආගමෙන් හරන් තියෙන්නේ බ්‍රහ්මජාල සූත්‍රය සාමාන්‍ය පාර සූත්‍රය, මූලපරයය සූත්‍රය, සතිපට්ඨාන සූත්‍රය වෙන කොටස් තමයි ආරම්භ තියෙන්නේ. ඊළඟ අනිත් ආගම් වල දරනවා. ඒවට ධර්මවල පරස්පරයි. දැන් අපි ඉස්ලාම් ආගමෙන් ගත්තොත් දැන් පුරා අසම අසීමිත දයාවන්තෝද කියලා. හැබැයි අනිත් පැත්තට කියනවා ඉස්ලාම් මොන සියලු දෙනා ප්‍රතිආදී සතරාසේ සලකාන්ද ප්‍රතිආදී නැති කිරීම සඳහා අසිත දෙවියන් ආයුධ පාවිච්චි කරන්නේ එතකොට අර ශාස්ත්‍රීයවරයා ගැන කියන අසීමිත දයාවන්ත කියන එක අසීමිත නෑ. සීමා සහිතයි. ඉතින් අර මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා. ක්‍රිස්තියානියාගේ ඒ විදිහම පරස්පර විරෝධී තැන් තියෙනවා. දැන් මැරුවා කියනවා ඇයි හැව මේ මේ මේ ආ මේ බාහිර පුද්ගලෝ කොරු මූර්ව මේ මාරන්නේ කියලා ඔක් කියලා කියනවා ඒ දෙවියන් වහන්සේ පිළිබඳ විශ්වාසය නොකර කට්ටියට. ඉතින් මාත් කියන විශ්වාසය ඇති නොවන විදිහට විශ්වාසය හැමදාම රැකගන්න වැඩ කරන්න එපා. ඒක උත්තරනේ. ඒ ඕන ඕවත් එක තමයි අර විද්වත් මණ්ඩලය ඒ විද්වත් පිරිස සියල්ල කුණුගාන්ලා අන්තිමට කියලා තියන බෝරිගහලා තියෙනවා. ඒ ලෝකෙ වැඩ කරන ක්‍රිස්තියානි හින්දුවන්ට බුද්ධාගමේ අනුසංචිතයයි. ගෝරදාවා. හැබැයි ගෝරදාවත් මේගොල්ලෝ මධ්‍යස්ථ උත්තරේ අන්තිමට නිගමනය කරලා තියෙනවා අපට නම් වැඩක් නෑ අපි ධර්ම සත්‍යතාව හොයන ගොඩක් කල්. අපි දන්නවා මේ මේ විද්‍යාවට උදාහරණයක් හොයලා භෞතික උපකරණ වලින් ඕක කරන්නේ. එනදි විද්‍යාවේ පියාවගේ සරතන අයින්ස්ටයින්ටත් අහුවෙන්නේ නැත මොකක්වත් මොකක්වත් අහුවෙන්නේ නැහැ ඉතින් ඒ නිසා දැන් ඒ අන්තවාමකට නිගමනය කරලා තියෙනවා මේ දහම හැර වෙන දහමක් සත්‍ය දහමක් නැහැ කියලා බුද්ධාගම ගැන ඊයේ නිගමනයේ අන්තිමට නිසා පින්වතුනි හැමයි මේකේ தত্ত্বය ඒ නිසා අමාරුවෙන් හරි අඬාඬාhari වෙහෙසිලාhari මේ දාන සීල සමත භාවනා විපස්සනා භාවනාවට යොමු වෙන්න දස කුසල ධර්ම දස පුණ්‍ය ක්‍රියා ඕකෝ ක්‍රියාත්මක වෙනකොට එකමයි මානසික පරිවර්තනය එහෙම සිදු කරගෙන යාම සඳහා මේ කරන ධර්ම උපදේශ ස්වල්පය සීල දනාතම උතුම් ධර්ම මාර්ගෝපදේශකත්වයක් බවට පත් වේවා කියලා මෛත්‍රී කිරීමට කැමති වෙනවා ඔය කාරණාවත් සැලකිල්ලට අරගෙන මේ උතුම් විහාරස්ථානයේ වැඩ ඉන ගෞරවකටක ස්වාමීන් වහන්සේට මෙච්චර වෙලාවක් වැඩ හිටියා. අනික ස්වාමීන් වහන්සේත් වැඩ හිටියා. ඒ බොහෝම ගෞරවයෙන් ආශිර්වාද කරනවා. මේ මට එහෙම ආරාණ්‍ය පන්සල් අසපු කියලා මට ප්‍රශ්නයක් නෑ මම හැමතැනම යනවා. මම ඔය හැම හැම පුණ්‍යකාරම නියෝජනයක් මම. එහෙමයි මට ඒක ලොකු අපේ සංඝ ගන්න උගාරයක් අපි ඉන්න පැතිවල. එනිසා අපි ආශිර්වාද කරනවා ඒ ගරු කටයුතු ස්වාමීන් වහන්සේලා දෙපළටම මේ විහාරස්ථානයට අපි ආශිර්වාද කරනවා. එතකොට දැන් මේ දායකත්වයේ ධර්ම පින්වතුන්ගේ උතුම් පැතුම් කෘතවේදීත්වයෙන් මතක් කරනවා සුරංග සංජීව යාපා පින්වත් මහත්මිය ප්‍රියන්ක දිසානායක මහත්මිය රජීව බණ්ඩාර දිසානායක මහත්මිය කියන මේ සත්පුරුෂ ත්‍රිත්වයේ සම්බන්ධතාවයෙන් තමයි මේ කටයුත්ත මෙහෙම දියත් උනේ බලාපොරොත්තු වන ආකාරයට අපවත් වේවදාල විහාර පරිපුරෙහි සියලුම ස්වාමීන් වහන්සේලාට බලාපොරොත්තු වෙන පුණ්‍ය ආනුමෝදනා කිරීමට සියලුලා පිටියේ රතනපාල නායක ස්වාමින් වහන්සේට හාරදඬුවම අත්දැසී නායක ස්වාමින් වහන්සේට අලුතැපළ විනානන්දා විදාන මාහිමියන් වහන්සේට අලුතැපල ධම්මපාල ඒ ගෞරවකටතු නායක ස්වාමීන් වහන්සේලාට ඒ බෝධිසත්ව ගුණ ඇති උතුමන්ට ඒකාන්තයෙන් මේ පින් සියපින් කරගන්නා හා සමානව අත්පත් ඒ ගෞරවකටතු ස්වාමීන් වහන්සේලා පැතෝ බෝධියෙන් උතුම් නිවන් සුව ලැබීමට මේ පින්ද උපකාර කරගනිත්වා කියලා ගෞරවයෙන් පුණ්‍යානුමෝදනා කරනවා එමෙන්න බීඑම් ගුණරම් බණ්ඩා පියාණන් වහන්සේට ඊ.ඒ. සිරිසේන අත්තාට ඩී.එම්. ධනපාල දිසානායක පියාණන්ට ඒ.එම්. සිරිම සිරිමලා අධිකාරී මෑණියන්ට ඩී.එම්. චන්ද්‍රපාල දිසානායක පියාණන්ට රෙජිනෝල් ලියනගේ පියාණන්ට ගුණරත්නනිකේ අමරකෝල් මෑණියන්ට කියන මේ අයට ඒකාන්තයෙන් මේ මව්පිය ආදීන්ට පින් නිවන් සුව හිම්කොට පවතිවා කියලා කෘතවේදීත්වයෙන් මෛත්‍රියෙන් පුණ්‍යානුමෝදනා කරමු. එමෙන්න මේ ධර්ම දේශනා හැම එකක්ම ලෝකේ දක්වා පැතිරවීමේ භාරතීය ශක්තියට අත ගෑවේ අපේ කල්යාණ මිත්‍ර කුසල ගම්ම නායක ස්වාමීන් වහන්සේ. මේ ලංකාවේ ඔයිට වඩා ඕන තරම් ධනෙ තියෙන ස්වාමීන් වහන්සේලා ඉන්නවා මේවට ඒව කල්පනාවක් නැහැ. ඉතින් ඒ නිසා මේ ගරුකටයුතු ගමේ බෞද්ධ නාමිකාවේ සභාපති දරන්දර ගරුකටයුතු ධර්මාගම කුසල ධර්ම ස්වාමීන් වහන්සේට එමෙන්න මතද එමෙන්න මාතල ධම්මවාසී ස්වාමීන් වහන්සේටද ඉඛාදර ධම්මවංශාවිදාන මහින්තානන් වහන්සේටද එමෙන්න කුණුවිල සමන රත්නාවිදාන මහින්යන් වහන්සේ ඇතුළු කොට ඒ සියලු ස්වාමීන් වහන්සේලාට ඒකාන්තයෙන් නිරෝගී සුව දීර්ඝායුෂ ඇතුව ඈතාතීතයේ මේ ශාසනයත් ජාතියත් රටත් රැකගෙන ආවා සියම මේ තීරණාත්මක උණුසුම් සිංහලයට මහා කේදනීය ඉරණම් අභිමුඛ වෙන්නේ ගොඩක් අය දන්නේ මම නම් හොඳටම දන්නවා ඒ නිසා සිංහල ජාතියත් එනයින් සම්බුද්ධ ශාසනයත් රැක ගැනීමට මේ බරපතල ස්වාමීන් වහන්සේලාට බොහෝ කාලයකට ආනිවර්ණ සරබල ප්‍රඥා වැඩේවා කියලා අපි ගෞරවයෙන් ආශිර්වාද කරමින් එමින් පින්වතුන්ලාගේ සුජීවත්ව සිටින සියලු ඥාතීන්ට අද මේ උතුම් විහාරස්ථානයේ සීල සමාදන් වෙන්නාපු පිරිසට දැන් මේ බණ අහන විශාල පිරිසට මෞර්ය බුදුරමහත්තුමෝ නාමහත්තු සීල දෙනාටම මේ අසල්වාසී ගිරවල හැමතෙම සිංහල සියලු දෙනාටම අසිංහල අයට මුදක් හරි පින්වල ආශිර්වාදයක් වේවා සිංහල බෞද්ධයට විශේෂ වශයෙන් ආශිර්වාදයක් සිතක් ශාන්තියක් සනසිල්ලක් ආරක්ෂාවක් වේවා බෞද්ධ නායකයෝ මේ දරුවන්ට සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබේවා කායික මානසික සුවපත් භාවයේ දියුණු වේවා ධර්මඥාන භාවනාඥාන මුදුන්පත් වේවා ශීඝ්‍ර වේගයකින් වෙනසීමකට කුමන්ත්‍රණයට ලක් වෙලා වෙනසීගෙන යන මේ සිංහල ජාතිය නුවර පාවිච්චි කරන රැකගෙන සම්බුද්ධ ශාසනයත් රැකගෙන සිංහල ජාතිය මහ ජාතිය වශයෙන් ඉරහකට වර්ණාකාර කල් පවතිවා නිරපද්‍රිතව සම්බුද්ධ ශාසනය 5000ක් කල් පවතිවා මොකද අපි මේක කියන්නේ අපේ රටේ දියුණු වෙන මේ මුස්ලිම් රට දියුණු කිසිම රටක දෙවෙනි දෙවෙනි ජාතියක් තියන්නේ ඒගොල්ලෝ පය නැගිටට ගමන්ම සසු ජාතින් ආවම් ඔක්කොම සමූල ඝාතනය කරන මිදසුන් ඉරාන්, ඉරාක්, ඇෆ්ගනිස්තාන්, පාකිස්තාන්, මාලදීවයින්, ඉන්දුනීසියා, බංග්ලාදේශය දැන් ක්‍රිස්තියානියත්ෝ නැතරම ඇති කරපාරක් ලැබෙනනේ. ඒ නිසා වෙන කිසිම ආගමක් කියන්නේ ඕන ඉතින් අතකට දාගෙන ඔළුව ආවලාගෙන අතගතා තමයි ඇස් දෙකම දලවන්නේ. පුළුවන් නැගිටගත්තු ගමන් ඔළුවත් එක්ක කන්න දාන්නේ. ඒ නිසා මේක රකින්න ඕන ඉබේ රැකෙන්නේ ඒකාතීතේ රැක්කා වගේ මේක රැකෙන්නට ඕන බොහෝ කාලයක් ඒ ආකාරයේ සිංහල ජාතිය සම්බුද්ධ ශාසනය නිර්පදිතව පවතිවා කියලා සත්‍යයක් කරනවා ආකාශට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති